නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව සියලුම ලෝක සත්වයා වෙත පැතිරුණා. අනන්ත කරුණාවකින් පාරමී භූමියේ සිදු කළ යුතු පිරිය යුතු සියලුම ධර්ම ਸਰව ප්‍රකාරයෙන්ම පුරාගෙන වැඩිය යුතු ධර්මයන් වඩාගෙන අයින් කළ යුතු ධර්මයන් අයින් කරගෙන මුළු ලෝකයටම හිත පිණිස සුව පිණිස <clears throat> ලොව පහළ වී වදාලා වූ දස බලධාරී වූ චතු විශාරද වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරනවා මේ අවස්ථාවේදී මාගේ නමස්කාරය වේවා උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්ණයට নমස්කාර කරන මාගේ নমස්කාරය වේවා සුපටිපන්නාදී උතුම් ගුණයන්ගෙන් සමලංකృత වූ අස්ථාරිය පුජ්‍යන මහා සංඝරත්නයට මම සිරසින් වැඳ නමස්කාර කරනවා මාගේ নমස්කාරය වේවා බුද්ධ රත්ණයටත් ධර්ම රත්ණයටත් සංඝ රත්ණයටත් ගුණ සිහිපත් කරගෙන වැඳුම් කිරීමේ පිනෙන්ද මේ පින්වත් හැම දිනාටම තුනුරුවන් සතු අනන්ත පරිමාණ ගුණ බල පිහිට ආරක්ෂාව සැලසීමෙන්ද සිදු කරගත්තා වූ දාන සීල භාවනාදී පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන්ද හැම දිනාටම අද දවසෙත් කියලා දෙන මේ ධර්ම කරුණු සියල්ලක්ම හොඳින් තේරුම් ගැනීම සඳහා අවශ්‍ය ශ්‍රද්ධා ගුණය වැඩේවා. මානසික වීරියත් චිත්ත ඒකාග්‍රතාවේ නම් වූ සමාධි ගුණයත් අවබෝධ කර ගැනීමේ හැකියාවන ප්‍රඥා ගුණයත් වැඩේවා. ඉන්ද්‍රිය ධර්මයන් වඩවාගෙන බල ධර්මයන් වඩවාගෙන මෝරවාගෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් වඩවාගෙන සෑම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට නිර්වාණ අවබෝධය સિદ્ધ කර ගන්නට ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමින් අද යොදාගෙන තිබෙන කරුණු ටික කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ දවස්වල අපි කතා කරනවා එක්තරා ධර්ම කාණ්ඩයක්. ඒ ධර්ම කාණ්ඩය සත්වයා සංසාරයට හෙවත් නැවත නැවත සිදුවීම කියන කටයුත්තට ක්‍රියාවලියට ගැට ගහලා තබන ධර්ම ගැන කතා කරන්න. මේ යම්කිසි සිදුවීමක් සිද්ධ වෙනවා. මේ ලෝක ධාතුවේ කිසිම පාලනයක් නැතුව කිසි කෙනෙකුගේ මෙහෙවීමක් නැතුව යම්කිසි ධර්ම ධර්ම ධර්මමය ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. එක ධර්මයක් නෙවෙයි ධර්ම සමූහයක් එකට මතුවෙලා එකට එතිලා ඒ ධර්ම සමූහය නැවත නැවත නැවත නැවත සිදුවීම් වශයෙන් යනවා. සාමාන්‍යයෙන් ඕකට කතා කරනවා ඉපදීම සහ මරණය කියලා. සමහරට කියන ඇතිවීම නැතිවීම. මේ ඇතිවීම නැතිවීම කියන දේ සිද්ධ වේගෙන සිද්ධ වේගෙන යනවා. ඇතිවීමක් සිද්ධ වෙන ඇතුණාට පස්සේ නැති වෙනවා. සමහර වෙලාවට ඕක කියනවා වෙන වචනයකින්. ඒක කියනවා ඒකට කියනවා උත්පත්තිය සහ මරණය කියලා. මේ උත්පත්තිය සහ මරණය ඇතිවීම නැතිවීම මේකට තව වචනයක් පාවිච්චි කරනවා. ඒ වචනේ තමයි සංසරණය වෙනවා කියලා සංසරණය වෙනවා. ඒක අල්ලගෙන තව වචනයක් කියනවා. සංසාරය වෙනවා කියලා. සංසාරය කියලා කියන්නේ ඇති වුණා යමක් නැති වුණා නැති වෙලා ආය ඇති වෙනවා. ඒ ක්‍රියාවලියට කියනවා සංසාරය කියලා. එතකොට සංසාරය කියන මේ ක්‍රියාවලිය මොකටද සිද්ධ වෙන්නේ ඇතිවීම සිද්ධ වෙන්නේ මොකටද නැතිවීම සිද්ධ වෙන්නේ මොකටද අපි කියනවා රූප ධර්ම ටික කොට්ටාසයක් වේදනා ධර්ම කොට්ටාසයක් සංඥා ධර්ම කොට්ටාසය සංඛාර විඥාන ධර්ම සමූහයක් මේ ටික උපදිනවා මේ ටික නැති වෙනවා මේ ටික ආය උපදිනවා මේක නැති වෙනවා. මේ සිද්ධ වෙන්නා වූ ක්‍රියාවලියට තමයි සංසාරය කියලා කියන්නේ සංසාරය කියන එකේ ආය මේවට අමතරව දෙයක් නැහැ. එතකොට මේ මේ යන මේ ඇති වෙලා නැති වෙලා ආයෙත් ඇති වෙලා නැති වෙලා යන මේ ක්‍රියාවලියට අහුවෙච්ච වෙච්ච ඒ නාම රූප ධර්ම සමුදායට භාවිතා කරන වචනයක් මේ සත්ත්ව කියන වචනේ. සත්ත්ව කියන ප්‍රඥාප්තියක් භාවිතා කරනවා ඒක මම ආයනේ මමත්වයේ මුල් කරගෙන ඒකට අහු වෙලා තිබෙනවා. ඒක නිසා කියනවා මේක මේ ස්කන්ධ පහට සත්වයයි කියලා. ඇත්තටම නැති වුණත් මේ ඇත්තටම නැති ඇත්තටම නැති මේ සත්වයාව එහෙම නැත්නම් මේ ස්කන්ධ පංචකයේ නැවතීමකට ඉඩ දෙන්නේ නැතුව ඒක ඇතිවීම ඇතිවීම කියන එක සිද්ධ වෙන්නේ නැතුව මේ ඉස්සරහට ඉස්සරහටනේ ඉලිප්පිලා ඉලිප්පිලා යන්ට ඉස්සරහට ඉස්සරහට ඉලිප්පිලා ඉලිප්පිලා මතුවලා එන්ට මුල් වෙන ඒකට හේතු වෙන ඒකට මුල් වෙන ඒකට හේතු වෙන ඒකට රූට් එකක් වෙන්නා වූ ධර්ම ටිකක් තියෙනවා ඒකට කියනවා සංයෝජනය කියලා. ඒකට කියන සංයෝජන කියලා. ඒ කියන්නේ මේ තව විදියකින් කිව්වොත් එකක් කඩා හැලෙනකොට ඒ කඩා හැලෙච්ච එකේ බලයකින් හෝ ඒකේ තිබෙන්නා වූ වර්ගය ඒකේ තිබෙන්නා වූ ස්වභාවයටම ඉස්සරහදී තව එකක් ටක් ගාලා හැදෙන්න ඇතිවෙන්නා වූ ශක්තිය. ඉක්මනට ඒක හැදෙන්න මතුවෙන ශක්තිය. ආන්න ඒ වගේ නැවතීමකට ඉඩ තියන්නේ නැතුව ඒක නැවත ඉස්සරහට ඇතිවෙන්න ඊළඟට ආය ඒක නැති වෙලා යනකොට ආයෙත් ඇතිවෙන්න ඒකට කියනවා මේ සංයෝග කරනවායි කියලා. සංයෝගයේ සිද්ධ වෙනවා. සංයෝගය සිද්ධ වෙනවා සංයෝග කරනවා ඉස්සරහට සංයෝගයක් හදලා තියෙනවා. ඉතින් මේක මේ මේක නිකං සිද්ධ වෙන්නේ නැහැ. ඒ අනාගතයේදී ඇතිවෙන්නා වූ ඒ ස්වභාවයට අනාගතයේ ඇතිවෙන ඒ ස්වභාවය සිද්ධ වෙන්න අනාගතයේත් ඒක බන්දලා දාන ක්‍රමයට ඒ මුල් වෙච්ච ධර්ම වලට කියනවා මේ සංයෝජනය කරන ධර්ම කියලා. ඒ යමක් ඇති නැති වෙනකොටම ඒ වගේම ඒක ඉවර වෙන්න නොදී තව එකක් හදලා දෙන. ඒ සංයෝගය කරන ධර්ම ස්වභාව තිබෙනවා මූලික වශයෙන් 9ක් තියෙනවා. මූලික වශයෙන් මේ ධර්මතා 9ක් තියෙනවා. ඒ ධර්ම තමයි හේතු වෙන ධර්ම ලෝභයයි පටිඝය හෙවත් තරහව ලෝභය, පටිගය, මෝහය, මාන්නේ, දිට්ඨිය, විචිකිච්ඡාව, උද්දච්චය, ඉරිසියාව, මච්චරිය. මේ ධර්ම නමය මේ ධර්ම නමය මේ තමයි මූලික වෙන්නේ ඉස්සරහට මේ සත්වයාව ගැට ගස්සන්න. දැන් මේ වගේ මේ කියපු දේවල් එකම එක ගොන්නට ඇවිල්ලා නෙමෙයි කරෙන්නේ. ඉතින් මේක ඔය එකක් කර එකක් එකක් කර එකක් ඒ ඒ අවස්ථාවට අවස්ථාවට යෝග්‍ය පරිදි ඒව මතුවෙනවා. ඉතින් සමහරට ලෝභය මුල් වෙනවා, සමහරට ද්වේෂය පටිගය මුල් වෙනවා, සමහරට මෝහය මුල් වෙනවා, සමහරට දෙකක් මුල් වෙනවා, සමහරට මේ එකක් මුල් වෙනවා. ඉතින් ওই විදිහට මේ මාන්නය, දෘෂ්ටි මේ මේ කියන ධර්මතා 10 තමයි ඔය මේ ස්කන්ධ පංචකයට නවතින්ට නොදී ඉස්සරහට මේ ගැටක ගහ ගැටක ගහ ගැටක ගහ පන්න පන්න යන්නේ. හරියට මේක හෙවණැල්ල වගේ. හෙවණැල්ල කියන එක මෙහෙමයි. හැන්දෑවට හෙවණැල්ල දිගයිනේ. හැන්දෑවට හෙවණැල්ල දිගයි. එතකොට ඒ දිගේ හෙවණැල්ල ඔළුව පා ගන්නට බෑනේ අපිට. හෙවණැල්ල අයිතිකාරයට. යන්න යන්න යන්න යන්න ඒකත් යන ඉස්සරහට. ඒ වගේ මේ ධර්ම ස්වභාව 10 මේ සත් සත්‍යාගේ අර ඉස්සරහාට ඇදෙන ගතිය වැඩි කරනවා. මේවා එක සමාන ලක්ෂණ තියෙනව නෙවෙයි. මේ ධර්මතා 9ට තිබෙන ලක්ෂණය ඒ ධර්මතා 9ට තිබෙන වෙන වෙන හැඩවුරුකම් සම්පූර්ණ එකින් එකට වෙනස්. එකින් එකට වෙනස්. මේ මේ මේ ධර්ම අපිට මේ පෙන්වන්නට බෑ මේවා දිග පළල වශයෙන් ඒ වගේම උස මහත වශයෙන් එහේ මොකුත් එහෙම රූපයක් ඡායාවක් දක්වලා එහෙම පෙන්වන්නට පුළුවන් කමක් නැහැ. නමුත් මේ නාම ධර්ම හැටියට මේවා මේ පවතිනවා. මේවා නාම ධර්ම හැටියට එක්තරා ශක්ති විශේෂයක් ගුණ විශේෂයක් හැටියට මේවා මේවා පිහිටනවා පිහිටලා ක්‍රියාත්මක වෙනවා ලෝභය කියන එකේ තියෙන අයිති ලක්ෂණය ලෝභය කියන එකට අයිති ලක්ෂණයක් තියෙනවා ඒ ලක්ෂණය තමයි ලෝභ කරන එක යම්කිසි රූපමය හෝ වේවා නාමමය හෝ වේවා යම්කිසි දෙයක්කට තිබෙන්නා වූ ඇලී ගිය ගතිය බැඳී ගිය ගතිය බැඳී යන ලාටු වෙන ගතිය අනිත් එක ඊට වඩා වෙනස් පටිගය කියලා කියන්නේ අරමුණේ ගැටෙන ස්වභාවය මොන හරි දෙයක් හිතෙන අහුවෙන අදහස් වෙන ඒකට ගැටෙනවා ඒකත් එක්ක මේ සහසම්බන්ධයෙන්ට අල්ලා හිටින්ට කැමති නැහැ. මෝහය කියලා කියන එකේ ලක්ෂණ ඊටත් වඩා වෙනස්. මෝහය කියලා කියන එක ඇවිල්ලා අරමුණේ ස්වභාවය හොඳද නරකද පාටද අපාටද හරියාකාරව තේරෙන්නේ අනිත් එක තමයි මාන්නේ කියන එක ඇවිල්ලා මේ මාන්නය කියලා කියන එක ඔය ස්කන්ධ පංචස්කන්ධ පංච උපාදානස්කන්ධයට ලකුණු දාන ගතිය. පංච උපාදානස්කන්ධයට උස්මහත් කන් දෙන. පංච උපාදානස්කන්ධයේ හොඳ මේ වටිනාකම් දෙනවා නොවටිනාකම් දෙනවා. ඔය වැඩේ කරන මැනීම කරන උස්පහත් හදන ඒ වගේම යම්කිසි තත්ත්ව හදා දෙන තත්ත්ව නැති කරන ගතිය මැනීම් ස්වභාවය ඒකේ තිබෙන්නේ. දැන් ඔය ධර්මතා හතරම වෙනස්. ලෝභයේ ලක්ෂණේ නැහැ. පටිගී පටිගී ලක්ෂණේ මෝහේ නැහැ. මෝහේ මානේ නැහැ. ඊළඟට අනිත් එක තමයි දෘෂ්ටිය කියලා කියන්නේ ඔය මොකක් හරි දෙයක් හිතා ගන්න. මේ මොන හරි දෙයක් අදහස් කර ගන්න. ওই මොන මොන හට්ටියක් ඉතින් කාර්යන ටිකක් එක්කාසු වුණාන් පස්සේ ඒකට ඇත්ත ඇත්තම කියලා නෙවෙයි නමුත් යම්කිසි මේ මොන හරි ටිකක් ඔය රීසනබල් විදිහට තිබුණොත් එහෙම ඒ ටික ගන්නවා ඊට පස්සේ ඒකෙන් යම්කිසි දෙයක් හිතා ගන්න අදහස් කර ගන්න. ආන්නේ ඒ ගතිය මේ ඇවිල්ලා දෘෂ්ටිය. ඊළඟට පසුගිය දේවල් පිළිබඳව කෙනා පිළිබඳව සිද්ධියක් පිළිබඳව සැකේ මතු කරන සැක කරන ඒ වගේම සැක කරන සැකේට තුඩු දෙන විශ්වාසයට බැස ගන්නට බැරි අරමුණේ අරමුණ පිළිගන්නේ නැති ආන්න එහෙම ගතියක් තියෙනවා ගතියක් ඒකට කියනවා විචිකිච්ඡා ස්වභාවය කියලා. සමහර වෙලාවට මේ අරමුණකට හිත ගියාම ඒකේ හොඳට තැම්පත් වෙනවා. සමහර වෙලාවට හිත අරමුණට ගියාම තැම්පත් නැහැ කලබගෙන කලබල වෙනවා. ඔය කලබල වෙන්නටත් හේතුවක් තියෙනවා. ඒ ගතිය තියෙනවා. ඒකට කියනවා උද්දච්ච ස්වභාවය කියලා. අනිත් එක තමයි මේ කෙනෙකුගේ තවත් කෙනෙකුගේ තවත් පංචස්කන්ධයක දියුණුවක් අභිවෘද්ධියක් හිතන්නේ පතන්නේ නැති ගතිය. අභිවෘද්ධියක් හිතන්නේ නැති ගතිය. කැමති නැති ගතිය. මච්චරිය කියලා කියන්නේ සම්පත් හංගන ගතිය. දැන් මේ ධර්මතා නමයට තිබෙන්නේ නමාකාරයක ලක්ෂණ. මේවා සමහර ඒවා එකට දෙන්නේ තුන් දිනක එකට යෙදෙනවා. නමුත් සමහර ඒවා ඔක්කොම යෙදෙන්නේ නැහැ. මෙන්න මේ ධර්මතා 10 කරන වැඩින්ද තමයි මේක දිග්ගැස්සෙන්නේ. හරි අමාරුයි මේවා නෑ අයින් කරන්න. මේවා මේ හිත කියන හිත කියන භූමියේ අනු ධර්ම හැටියට සිතට අයිති යම්කිසි චිත්ත ගති හැටියට චිත්ත ශක්තිය හැටියට චිත්ත ගුණ හැටියට චෛතසික ධර්ම හැටියට ওই නමේ වැඩ කරනවා. ඔය නමේ ක්‍රියාත්මක වීම හින්දා මේක නවතින්නේ රෝදයක් කරකැවුවෙන් පස්සේ දිගට කරකැවිලා යනවා. ඒ වගේම ආය නවතින්න යනකොට පොඩ්ඩක් ආය කරකවන. ඔය කැරකෙවිල්ල නවතින්නේ නැත්තේ මේ නවතින්න යනකොට කරකවන හින්දා. නැත්තම් දිගින් දිගටම කරකවන හින්දා. මෙන්න මේ ධර්මතා නමය ඇවිල්ලා මේ කැරකිල්ල නතර නැතුව ඉස්සරහට කරකවාගෙන කරකවාගෙන යන්නේ ගතියක්. ඒක නිසා කියනවා සංයෝග කරනවා බන්ධනය කරනවා ගැට ගහනවා ඒ වගේම හොඳයි එතකොට අපි මේ සංයෝජන ධර්ම 10 පිළිබඳව තමයි ওই විදිහට කතා කරන්නේ මේවා මේ දිගට පවත්වාගෙන යන එහෙම නැත්නම් ඒව හඳුනා ගන්නවා යෝග කරන බන්ධනය කරන ධර්මතා හැටියට අද මම මේ පැයක් පමණ ධර්ම දේශනා කරලා මේ පිංවුතුන්ට මේ ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට ඉඩ ඇරලා මම පොඩි මේ විවේකයක් ගන්නවා. නමුත් මම මේ tie කියාගෙන යනවා. දැන් මේ මේ සංයෝජන මෙහෙම නැත්තම් බන්ධනය කරන මේ යෝග ධර්මතා සම්පත ඒ යෝග ධර්මතා නමය හැම අවස්ථාවකදීම මේ හිතවල පිහිටන්නේ නැහැ. මේ සංයෝග හැටියට සලකන ධර්ම නැති සිත් තියෙනවා. එහෙම ඒවත් තියෙනවා. මතක ඇති අපි සංයෝජන ධර්ම ගණනාවක් කිව්වා. අද මම මේ මේ මතක් කරන් ඉන්නේ තව ධර්මතා දෙකක්. ඒ තමයි සංයෝජනීය සංයෝජනාචේව ධම්මා සංයෝජන සම්පයුත්තා සංයෝජන සම්පයුත්තා චේව ධම්මා නෝච සංයෝජන මේක මේ අපි මෙහෙම කියාගෙන ආවේ ඉස්සර වෙලාම අපි හඳුනා ගන්න ඕනේ මේක මේ වචනයක් හරහා යන්නේ මේ මේ බන්ධනය කරන ධර්ම මොනවාද නොවන්නේ මොනවද කියලා. ඉස්සර වෙලාම කරන්නේ ඒකයි. සංයෝජන ධර්ම මොනවාද? ඒ ධර්ම නොවන්නේ මොනවද? ඊළඟට තේරුම් ගන්න ඕනේ සංයෝජනේ සංයෝජනය කරනවායි කියලා කියන්නේ කුමක්ද? මේක ඊට ඉස්සෙල්ලත් කිව්වා අදත් මතක් කළා. අනිත් කාරණේ තමයි අපි කිව්වා මේ තිස්සරෙවලා දැන් සංයෝජනීය ධර්ම සහ අසංයෝජනීය ධර්ම කියලා. මෙහෙම හිතන්නක බලන්න. ලණුවක් තියෙනවා. ඒ ලණුවෙන් යම්කිසි දෙයක් බඳිනවා. ලණුවෙන් යම්කිසි දෙයක් බඳිනවා. අපි හිතමු මොනා හරි බඳින්නේ යම්කිසි දර ටිකක් හරි යම්කිසි ලී වර්ගයක් හරි මොන හරි කියලා. එතකොට බඳින ධර්මයේ තමයි ලනුව. ඒ ලනුවෙන් බැඳෙන්නත් දෙයක් එපායි. ඒ ලනුවෙන් බැඳෙන්න දෙයක් ඕනේ නැත්නම් එහෙම ලනුවම බැඳෙන්නේ නැහනේ. ආන්න ඒ වගේ තියෙනවා බඳින ධර්ම තිබෙනවා ඒකට බැඳී යන ධර්ම ඒකට ගොදුරු වෙන බන්ධණයට ගොදුරු වෙන දේවල් තියෙනවා. එහෙම જાතියකුත් අපි කිව්වා. ඒකට කියනවා සංයෝජනීය ධර්ම. සංයෝජනීය ධර්මය කියලා කියන්නේ බැඳෙන ධර්ම. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මෝහය මේ මෝහය කියලා කියනවනේ. මෝහය කියලා ධර්මයක් තියෙනවා. මෝහය කියන ධර්මය ධර්ම ස්වභාවය එකේ හැටි තමයි යම්කිසි අරමුණක මොකක් හරි දෙයක් අරමුණක් ආවන් පස්සේ ඒකේ නියම ස්වરૂපය පෙන්වන්නේ නියම ස්වરૂපය, නියම తত্ত্বය, නියමාකාර නියම හැඩය, නියම ලක්ෂණය තීරුම් ගැනීම මොන ක්‍රමයකින් හරි වහලා අඳුරු කරලා නොතේරුම් ස්වභාවයකට හිතේ පරිසරය හදන එක. ඒකින්ද තමයි තේරෙන්නේ නැත්තේ. ඔන්න ඔය මේ මෝහය කියන එකේ එහෙම වුණාම ඉතින් මේ මෝහය කියන එක මුලා කරවන්නේ තේරුම් ගන්නට නොදෙන්නේ මොකක් ගැනද? ආන්න එතකොට මෝහයේ එකක් තියෙනවා මෝහය වැහෙන එකක් තියෙනවා. මුලා කරන එකක් තියෙනවා මුලා කරන්නේ මොකක් ගැනද? යම්කිසි දෙයක් යම්කිසි ධර්මයක්. ආන්න ඒ වගේ බඳින්ට ලණුවක් තිබෙනවා ඒකට බැඳී යන දෙයක් තියෙනවා. මෝහය තියෙනවා මෝහෙන් මෝහ මෝහ වෙන එහෙම නැත්නම් තේරෙන්නේ නැතිව යන දේ අරමුණක් තියෙනවා ඒක අනිත් එක තමයි පටිගය පටිගය කියන්නේ ගැටීම ගැටීම ඒ ගැටීම එහෙම නැත්නම් අරමුණ පිළිගන්නේ නැති ගතිය ඒ පිළිගන්නේ නැති ගති මොකද්ද මොන මොකක්ද අරමුණ ඉතින් ඒ අරමුණත් එක්ක ගැටෙනවා. ගැටෙන්න මොකක්ද? ආන්නේ ගැටීමේ ස්වභාවයයි ගැටෙන දෙයි. දැන් තියෙනවා විචිකිච්ඡාව තියෙන. ඒක කියන්නේ පැහැදීමක් නැති විශ්වාසයක් නැති ගතිය. ඒ විශ්වාසයක් නැති ගතියට විශ්වාස නොකරන්ට අහුවෙන්නේ මොකක් ගැනද විශ්වාස? ආන්නේ දේ. ඒක නිසා කියනවා සංයෝජනීය ධර්ම හේවත් බන්ධනය වී යන ධර්ම බන්ධනයේ වෙන්න ගොදුරු වෙන ධර්ම අනිත් එක තමයි එහෙම බන්ධනයේට ගොදුරු වෙන්නේ නැති ධර්ම જાතියකුත් තියෙනවා. එහෙම જાතියකුත් තියෙනවා. ඒවා මේ සංයෝජනයේට අහු වෙන්නේ නැහැ. ඔහොම જાතියකුත් අපි කිව්වා. අනිත් එක තමයි තව වතාවක කිව්වා ඔය සංයෝජනය කරන ඔය ධර්ම නමය තනිකරම ඉන්නේ මේ සංයෝජන ධර්ම නමය තනිකරම හුදෙක් ඉන්නේ ඒවා තවත් ධර්ම එක්ක සහසම්බන්ධ වෙලා තමයි ක්‍රියාත්මක වෙන්නේ මේ ධර්ම නමයට හිතක් නැතුව එන්නත් බෑ ඉතින් මේවා හිත මුල් කරගෙන තමයි හිතේ බැහැගෙන හිත මුල් කරගෙන තමයි ඈත් වෙන්නේ. එතකොට මේ ධර්ම නමයට හිත නැතුවෙන්ටත් බෑ. හැබැයි හිත කියන එක සංයෝජන ධර්මයක් නෙවෙයි. හිත කියන එක සංයෝජන මේ ගැට ගන්න ඒ වගේ ධර්මයක් නෙවෙයි. හැබැයි යම්කිසි අවස්ථාවකදී මේ කියපු ඔය ධර්ම වලින් එක දෙකක් හරි අර හිතේ හටගත්තාම එතකොට ඒත් මේ මේවා වෙනම වැඩ කරනවා අර හිත කවදාකවත් ඒ වැඩ කරයි කියලා ඒක සංයෝජන ධර්මයක් වෙන්නේ නැහැ. ඒ නිසා තවත් චෛතසික ධර්ම තිබෙනවා මේවත් එක්ක ක්‍රියාත්මක වෙන. එතකොට කී වෙන්නේ මේ කියන්නා වූ ධර්ම ටික ගිහිල්ලා බන්ධනය කරන්නා වූ ධර්ම තවත් බන්ධනේ කිරීමට සම්බන්ධ නොවන ධර්මත් එක්ක වැඩ කරනවායි කියලා. අපි මෙහෙම හිතමු. දැන් හිරගෙදර හිරගෙදර ඉන්නේ කවුද? හිරගෙදර ඉන්නේ මේ හිරගෙදර ඉන්න හිරකාරයෝ. ඔන්න සරල උත්තරේ. අපි අහනවනේ වරදක් කරනකොට හිර යන්නද කියලා. ඉතින් හිරගෙදර ඉන්නේ හිරකාරයෝ. හැබැයි හිරගෙදර එහෙම කිව්වට ඒක මේ ඇත්තටම බැලුවොත් ඒක වැරදි. හිරගෙදර ඉන්නේ හිරකාරයෝ නෙවෙයි. හිරකාරයෝ නොවන්නා වූ අයත් හිරගෙදර ඉන්නවා. ඒ වගේම හිරකාරය දැන් හිරගෙදර කියන්නේ ප්‍රිසන් හවුස් එක කියලා කියන එක මේ වැරදිකාරයෝ ඉන්න තැන. හැබැයි වැරදිකාරයෝ නොවන දඬුවම් නොවිඳින අයත් ඒකේ ඉන්නවා. එතකොට දඬුවම් විඳින අයයි දඬුවම් නොවිඳින අයයි ගත්තයින් පස්සේ දඬුවම් විඳින අය හරියට සංයෝජන වගේ. හැබැයි සංයෝජනත් එක්ක ඒගොල්ලොත් එක්ක ඉන්න ඔය ගේරල්ලා තවත් ඉතින් ඔෆිසර්ස්ලා ඉන්නවනේ. ඒගොල්ලෝ ගත්තාන් පස්සේ හිරගෙදර හිටියට ඒගොල්ලෝ හිරකාරයෝ නෙවෙයි. එහෙම එකක් තියෙනවා. හිටියට හිරකාරයෝ නෙවෙයි. කියන්නේ සංයෝජන සම්පයුක්ත ධම්. සංයෝජනියොත් එක්ක ඒකට ඉන්න ධර්ම. අනිත් එක තමයි දැන් හිරගෙදරින් අයින් වුණාම හිරගෙදර දැන් හිරගෙදර ඉන්න මිනිසු තමයි හිරකාරයොත් එක්ක එකට මූ වෙලා වැඩ කරන්නේ උදේට හම්බ වෙන්නේ කතා බහ කරන්නේ එහෙම. හැබැයි ඒකින් එළියේ ඉන්න මිනිස්සුට හිරකාරයෝ හම්බ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේ හිරකාරයෝ සම්බන්ධතාවයක් නැතුව අයින් වෙලයි. එනිසා බැලුවම සංයෝජනියවත් සමග සම්පයුත්තක ධර්ම ඒ වගේම සංයෝජනියත් ධර්මයත් එක්ක මේ එකට එක්කාසු වෙන්නේ නැති වෙන් වෙච්ච ධර්ම. එහෙම තියෙනවා. මේවා මේ බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම වටිනා විදිහට මේවා වෙන වෙනම වෙන වෙනම හඳුනාගෙන තිබෙනවනේ. ඒකනේ. දැන් සංයෝජන එයත් එක්ක එකතු වෙන්නේ නැති ධර්ම. දැන් අනිත් එක කිව්වා මේ සංයෝජනා චේව ධම්මා සංයෝජනීය කියලා එකක් කිව්වා. සංයෝජනාචේව ධම්මා සංයෝජනීයයි. ඒක හරියට මේ හිරකාරයන්ට හිරකාරයෝ පේනවා වගේ. දැන් හිරකාරයෝ එකට ඉන්නවා ඒගොල්ලන්ට පේන්නේ හිරකාරයෝ. සංයෝජනා ධම්ම සංයෝජනීය. එතකොට අනිත් එක කියනවා සංයෝජනීයාචේව ධම්මා නොසංයෝජනීය. ඒකෙන් කියන්නේ මේ සංයෝජනීය අර හිරකාරයෝ නොවන අයට හිරකාරයෝ පේනවා. ඒ තමයි දැන් එකක් තමයි ඒ හිරේ ඉන්න අයට තවත් ටිකක් පේනවා. හැබැයි පේන්නේ හිරකාරයෝ. එහෙම වුණායින් පස්සේ වෙන්නේ අර අරමුණු වෙන්නේ සංයෝජනීය ධර්මයන්ට සංයෝජන වෙනවා වගේ. හැබැයි හිරකාරයන්ට විතරක් නෙවෙයි හිරකාරයෝ පේන්නේ. හිරකාරයන්ට විතරක් නෙවෙයි හිරකාරයොත් එක වැඩ කරන්න සිද්ධ වෙන්නේ. අර ඉන්න අනිත් අයට හිරකාරයෝ නොවෙන්නා වූ අයටත් මේ වැඩ කරන්න සිද්ධ වෙනවා. සංයෝජනීය චේව ධම්මා නෝජ සංයෝජනීය. සෝ සංයෝජනා එහෙම අවස්ථාවලුත් තියෙනවා. ඊළඟට තව එකක් කියනවා මේ අපි කිව්වා ඒක ඉස්සෙල්ලා කියූප එකට සමානයි ටිකක්. නමුත් පදේ තියෙන නිසා අපි යොදා ගන්නවා. හිරකාරියුත් වෙනවා. හිරකාරයොත් එක එකටත් ඉන්නවා. අනිත් එක තමයි සංයෝජන සම්පයුත්තා ධම්මා නො සංයෝජන. අර මේ එකට ඉන් හිරකාරයොත් එක්ක හිටියට එහෙම වෙන්නේ නැති අයත් ඉන්නවා. මම මේ අද විශේෂයෙන්ම උලුප්පලා කියන්ට හිතාගත්තේ මෙන්න මේ කාරණේ. සංයෝජන විප්පයුත්තාකෝපන ධම්මා සංයෝජනීය එකක් සංයෝජන විප්පයුත්තාකෝපන ධම්මා අසංයෝජනීය මෙන්න මේ කාරණය මේ මට ඉස්සෙල්ලා වෙලාවක අහපු වෙලාවකදීත් අහපු ප්‍රශ්න මත පොඩි කෙනෙකුට තේරෙන්නේ නැති ගැටලු සාගත බව තිබුණා. මේ ඒකෙන් කියන්නේ ඉස්සර වෙලාම අපි හඳුනා ගන්න ඕනේ ඇත්තට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කර කරන ලද මේ වචනය භාවිතා කරලා මේ සංයෝජන කියන වචනේ භාවිතා කරලා කියලා දීපු ධර්ම ස්වභාව ටික කුමක්ද? ඒ ධර්ම ස්වභාව ටික මොනවද? ඒ ධර්ම ස්වභාව ටික මොකද්ද කියලා බලනවා. ඒ තමයි ඔය සංයෝජන ධර්මතා 9. ඊළඟට මේ ඒවා මේ සංයෝජන විප්පයුත්ත සංයෝජන විප්පයුත්ත සංයෝජනත් එක්ක සම්බන්ධතාවයක් නැති හැබැයි සංයෝජනීය වෙන ධර්ම තියෙනවා. ඒක ගන්න මෙහෙමයි. හොඳට බලන්න මේ පදේ දිහා. සංයෝ කියන්නේ අර කියපු ධර්මතා නමයෙන් ට සම්බන්ධ වෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. ධර්මතා නමයට සම්බන්ධ වෙන්නේ නැහැ. ලෝභයත් එක්ක නැහැ. තරහා පටිගියත් එක්ක නැහැ. මෝහයත් එක්ක වැඩ කරන්නේ මාන දිට්ඨිත් නැහැ. උද්දච්ච විචිකිච්ඡා නැහැ. ඊර්ෂියා මසුරුකම නැහැ. ඒවත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. අන්න ඒක නිසා සංයෝජන විප්පයුත්තා ඒවත් එක්ක ගනුදෙනු නැහැ. ඒවත් එක්ක එකතු වීමක් නැහැ. ඒකනේ ඒකේ තේරුම සංයෝජන විප්‍රයුක්තයි. හැබැයි එහෙම අයින් වෙලා හිටියාට අයින් වෙලා හිටියාට සංයෝජනයත් එක්ක ඔය උනේ නැතුවට සංයෝජන ධර්මයන්ට ගොදුරු වෙනවා. සංයෝජන ධර්මයන්ට ගොදුරු වෙනවා. එහෙම එකක් තියෙනවා. දැන් අපි හිතමු මෙහෙම කවුරුවත් හොරකම් කරන්නේ නැහැ. මිනිස්සු මේ ඉන්නවා ඒ ගෙදරක ඒගොල්ලෝ හොර හතුරුකම් කරන්නේ නැහැ. කිසියම් දෙයක් ගන්නෑ. ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ අල්ලපු ගෙදර අය. ගෙවල් දෙපැත්තෙම ඉන්නේ ඒගොල්ලොත් මේ කිසිම හොරබොරුවක් නැති අවංක පිරිසිදු මිනිස්සු. ඉතින් ඒගොල්ලෝ ඇසුරු කරනවා. ඇසුරු කරන්නේ අවංක හොර බොරුවක් නැති බොහොම පිරිසිදු මිනිස්සු ගෙවල් දෙපැත්තේම. එතකොට හොරකමක් නැති හොර වංචාවක් නැති තාමත්ම පිරිසිදු හරියට සංයෝජන විප්පයුත්ත වගේ. හැබැයි මේකේ වෙන්නේ ඔය ගෙවල් තුනේම මිනිස්සු උන්ගේ ගෙවල් තිබෙන බඩු හොරුන්ට ගෙනියන්න පුළුවන්. ඒගොල්ලෝ හොරකම් කරන්නේ නැති එක වෙන කතාවක්. ඒගොල්ලෝ හොරකම් කරන්නේ නැහැ. හොරුත් එක්ක ඉන්නෙත් නැහැ. ඒ වගේම වංචා සහගත කරන්නේ එහෙමකුත් නැහැ. හැබැයි ඒගොල්ලන්ගේ ගෙවල් වල තිබෙන දේවල් හැබැයි හොරුන්ට අරගෙන යන්න පුළුවන්. සංයෝජන විප්‍රයුක්තා ධම්මා සංයෝජනීයාපි. ඒ නිසා බලන්න මෙහෙම ලෞකික වශයෙන් තියනවා කිව්වා සිත් 81ක්. ලෞකික වශයෙන් සිත් 81යි තියෙන්නේ. ඒ ඒව ඇවිල්ලා කාම ලෝකේට රූප ලෝකේට අරූප ලෝකේට ඔක්කොම ගත්තන් පස්සේ සිත් 81යි. මේ සිත් 81කින් ඔය අකුසල් සිත් කියලා තිබෙනවා 12ක්. ඒ 12 අයින් වුණාම 69ක් ඉතුරු වෙනවා. ඒ 12 අයින් කරන්නේ ඔය කියන ඔක්කොම ඔය යෝග බන්ධන සංයෝග ඔක්කොම වැඩ කරන්නේ ඔය සිත් 12යි. ඊළඟට මේ අර 69ක් තියෙනවනේ. ඒ ටිකයි ඒ සිත් 69 ඇතුලේ ඒවා කියනවා හොඳ කුසල් සිත්. ඒ කියන්නේ ධානා සිත් ඊළඟට දානමාන පින්කම් කරනකොට සිත් ඇති වෙන දේවල් මෛත්‍රී භාවනා වඩනකොට මුදිතා උපේක්ෂා වඩනකොට ඒවට ඇති වෙන ඒ ඒ ටිකට තියෙන විපාක වශයෙන් කුසල් වශයෙන් හිසිත 69ක් තියෙනවා. ඒ ටිකයි ඒවත් එක්ක වැඩ කරන චෛතසික ධර්ම 38යි. ඒ ටික ගත්තයින් පස්සේ තවත් තිබෙනවා අර උද්දච්ච හිතේ තියෙන තනි මෝහය එකක් නෑ. රූප ධර්ම තිබෙනවා 28ක්. ඒවත් අරගෙන මෙන්න මේ කියන ධර්ම ස්වභාව 136ක් විතර තිබෙනවා උතන. ඔය ටික ඇවිල්ලා මේ පිරිසිදු ධර්ම ස්වභාව ටිකක්. ඔය වගේ අස්සේ අර සංයෝජන ස්වභාව නැහැ. අවුවා ඇවිල්ලා මේ ටික ඇවිල්ලා කිසිම අර කියපු ලෝභයක් මිශ්‍ර වෙන්නේ නැති, පටිගය නැති, මෝහමාන නැති, උද්දච්ච විචිකිච්ඡා නැති, ඒ වගේ ගනුදෙනුවක් නැති බොහොම අයින් වෙච්ච බොහොම පාඩුවේ ක්‍රියාත්මක වෙන ධර්ම ස්වરૂප ටික. හැබැයි එහෙම වුණාට ඔය ධර්ම අර සංයෝජන ධර්මයන්ට ගොදුරු වෙනවා. දැන් මෙහෙම හිතනද ඒක ගොදුරු වෙන්නේ කොහොමද කියලා මේ පොඩි ළමෙක් පොඩි ළමෙක් දහම් පාසලේ ගිහිල්ලා ඒ ගුරුවරු දෙමව්පියෝ කියන දේවල් <clears throat> අහලා හොඳට පොතපඩ පාඩම් කරලා ඊට පස්සේ යම්කිසි දැනුමක් හදාගෙන දැන් ඕක මේ එයාගේ බුද්ධිය ප්‍රඥාව ටිකක් එක්තරා මට්ටමකට දියුණු වෙලා එනවා. ඒ ළමයාගේ පැවැත්ම හොඳයි. කීකරුකම මෛත්‍රී සහගත ගතිය වත් තියෙනවා. ඉතින් මේ මේ ගතිය නිසා මෙයාගේ තිබෙන කීකරුකම අවංකකම මෛත්‍රිය දැන් බලන්න මේ මොකද්ද මේ මෛත්‍රිය කියන්නේ අද්වේෂේනේ අවංකකම කියලා කියන්නේ ලෝභය නැතිකම අලෝභයනේ. යමක් කිව්වට තේරුණා කියලා කියන්නේ අමෝහයවත් ප්‍රඥාවනේ. කාර්යසූරත්වය දැන් මේවා ඇවිල්ලා මේ සත්පුජ්‍යල නෙවෙයිනේ කරුණා මෛත්‍රිය හැම. නමුත් තවත් එක්කෙනෙක් ඕක දිහා බලාගෙන ඉඳලා අනේ මටත් කරුණාවන්ත වෙන්න ඇත්නම් හොඳයි කියලා ලෝභ උපදවනවා. එහෙම නැත්නම් තමන් ඉස්සරලා කරපු හොඳ දෙයක් ගැන හිතලා ලෝභ උපදවනවා. ඊළඟට ඒක නිසා තමන්ට ඇතිවෙච්ච හොඳ ගුණයක් නිසා මාන්නය හැදිලා යනවා. තමන්ට ඇතිවෙච්ච දෙයක් සම්බන්ධයෙන් වර්ධවා දෘෂ්ටි හදාගන්න. ඒ වගේම සමහර දේවල් වල උද්දච්ච විචිකිච්ඡා හදනවා. සමහර දේවල් වලට අනිත් අයගේ ඉරිසියා කරනවා. ඔය වගේ දැන් ඉරිසියාකාරයෙකුට ඉරිසියා කරන්නේ නැහනේ. හොඳ එක්කෙනෙකුට ඉරිසියා කරන්නේ දැන් ඉරිසියාව තව එක්කෙනෙක්ගේ ඉරිසියාවක් තියෙනවා. ඒක නිසා මේ එයාගේ ඉරිසියාව අනේ කියලා ඒකට ඉරිසියා කරන්නේ නැහැ. යම්කිසි කෙනෙකුගේ මසුරුකමක් තියෙන ඒ මසුරුකමට ඉරිසියා කරන්නේ නැහැ. නමුත් මේ හොඳ දෙයකට තමයි ඊර්ෂ්‍යාව වෙන්නේ. ඒක නිසා මේ හොඳ දේවල් අර සංයෝජන විප්පයුත්ත වුණාට මේ හොඳ ධර්ම ස්වභාව ටික මේ ලෝභයට අහු වෙනවා. ලෝභ කරන්ට හේතුවක් වෙනවා. ගැටීමට හේතුවක් වෙනවා. මේ මෝහයට හේතුවක් වෙනවා. විචිකිච්ඡාවට හේතුවක් වෙනවා. ඉරිසියාවට අහු වෙනවා. හේතුවක් වෙන. ඒක නිසා කියනවා සංයෝජන විප්පයුත්තා ධම්මා සංයෝජනීය අපි කියලා. ඔය එකක්. කොහොම තියෙනවනේ දැන්. දැන් මේ අපි හිතමු තවත් එකක් හොඳට ඉගෙනගෙන ගියාගෙන හොඳතර මේ දොස්තර විභාගයේම පාස් කරලා එයා දැනුමක් ඇති හොඳ ප්‍රඥාවන්ත මිනිසෙක් උණයි කියලා ඥානවන්ත මිනිසෙක් ලෝක මට්ටමින් එයාගේ ඒ දැනුමට අනිත් අය ලෝභ කරනවා ඉරිසියා කරනවා ඒ වගේම බානිනවා පටිගෙන් ආන්න දැක්කද හොඳ දේවල්ට මේ ඒවට ගොදුරු වෙන ස්ථාලේ මේ සංයෝජන ධර්ම වලට ගොදුරු වෙන තාලේ ආන්න ඒක නිසා කියනවා සංයෝජනය සංයෝජන විප්පයුත්තා කෝපන ධම්මා සංයෝජනියාපි ඔය ධර්මවල තිබෙන ස්වභාවයක්. තව එකක් තියෙනවා මෙහෙම. ඒ තමයි සංයෝජන විපයුත්තා කෝපන ධම්මා අසංයෝජනීය. දැන් ඒකේ තියෙන්නේ මෙහෙමයි. ඔය කියන මොකක්වත් නැහැ. ඒ ඔය තව ධර්ම જાතියක් තියෙනවා. ඔය කියන ඔය කියපු සංයෝජන ධර්ම මොකක්වත් එහෙම කිසිම දෙයක් නැහැ. ඒ වගේම සම්පූර්ණ විපයුත්තයි. සම්බන්ධතාවයක් නැහැ. කිසිම සහසම්බන්ධතාවයක් නැහැ. නමුත් ඒවා මේ අර අර වගේ මේ සංයෝජන යන්ට අරමුණු වෙන අහු වෙන ගොදුරු වෙන ධර්මස් නෙවෙයි. දැන් ඒක හිතනවා නම් මෙහෙම තේරුම් ගන්න පුළුවන්. පිනක් කරාන් පස්සේ දිව්‍ය ලෝකේ ගිහිලා සැප විඳිනකොට තවත් දැකපු කෙනාට ඒකට මේ ලෝභයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ වෙන්න හිතෙන්න පුළුවන්. නමුත් නිවන කියන ධර්මයේ තිබෙනවා. ලෝකෝත්තර සිත්වලට මාර්ග සිතට මාර්ග සිතක් ලෝභ කරන්නේ. ඵල සිතට ඵල සිතක් ලෝභ කරන්නේ. මාර්ග සිතත් ඵල සිතත් දෙකම නිර්වාණයට ලෝභ කරන්නේ. සෝවාන් මාර්ග සිත ඵල සිත ඉහළ මාර්ග ඵල සිත් වලට ලෝභ කරන්නේ. ඒවට මාන්නයකුත් නැහැ. ඒවට මාන්නෙකුත් ඇති වෙන්නේ ඊළඟට අනිත් එක්කෙනා දැකපු නිවන මම දැකපු නිවන අනිත් එක්කෙනාට දැනෙන නිවන් සැප මට දැනෙන නිවන් සැප කියලා ඉරිසියාවක් හැදෙන්නේ මගේ නිවන් සැප අනිත් එක්කෙනා දැනගනී කියලා මසුරුකම හැදෙන්නේ අනිත් එක Taman දැකපු නිර්වාණ ධාතු මුල් කරගෙන අනිත් අයට අනිත් අයගේ එක්කෙනාගේ නිර්වාණ ධාතු වශයෙන් කියලා පහත් කිරීමක් නැහැ. මාන්නේ නැහැ. ඊළඟට ඉරිසියා කරන්නේ ඒක නිසා දැන් මේ ලෝකෝත්තර මාර්ගසිත හතරයි ලෝකෝත්තර ඵලසිත හතරයි කියන මේ ධර්මතා 8 සහය වගේ අස්සෙ තිබෙන්නා වූ චෛතසික ධර්ම 36 නිර්වාණ ධාතු කියන මේවා සංයෝජන ගති නැහැ. කවදාකවත් මේවා අනාගතේට මේ එක එකට බන්ධනය කරලා තියෙන දේවල් නෙවෙයි. සංයෝජන විප්‍රයුක්තයි වගේම ඒවා අර සංයෝජන ගතිය හැදෙන ධර්මත් නෙවෙයි. ඔන්න ඒ නිසා ඔය ධර්ම ස්වභාව වර්ග දෙකක් හිතක මේ අපි පුරුදු වෙන්නත් ඕනේ එක හිතක් ගත්තාම අපි හිතමු බන අහන හිතේ. ওই ටික බලන්නකෝ. බන අහන හිතේ මේ දැන් බන අහන හිත ඇවිල්ලා කුසල් සිතක්නේ. සෝමනස්ස සහගත හෝ උපේක්ඛාගත. ඒක ඥාන සම්පයුක්ත වෙන්න මෙපාය. ඥාන විප්පයුක්ත බණහන්ට අමාරු. ඥාන සම්පයුක්තයි. අසංකාරික වෙන්න පුළුවන් සසංකාරික වෙන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. අසංකාරික හෝ වේවා සසංකාරික හෝ වේවා දැන් මේ බණ අහන කුසල් සිත බණ අහන පින් සිත පින් සිතයි ඒ කුසල් සිතයි ඒකේ යෙදෙන්නා වූ චෛතසික ධර්ම සමූහයක් තියෙනවනේ. ඒවා ඇවිල්ලා කිසිසේත්ම ඔය සංයෝජන කතාවට ඈඳගන්න බෑනේ. සංයෝජන කතාවට ඈඳගන්න බෑ. මේ දැන් අපි බණ අහලා ඉවර වෙලා එතකොට දැන් බණ අහපු ඒ බණ අහපු සිත අතීතයට ගියා. දැන් අතීතයට ගියා. අතීතයට ගිහිල්ලා මේ දැන් මේ බණ අහන වෙලාවේදී ඇතිවෙච්ච අවබෝධ ගතියක් තියෙනවා. ඥාන ගතියක් තිබෙනවා. ඊළඟට ඒකෙස් ඒකෙති ඇතිවෙන සතුට ගතියක් තියෙනවා. දැන් මේ වෙලාවේ බණ අහලා පස්සේ වෙලාවක ඉඳගෙන මේ ඉස්සර වෙලා බණ අහපු හිත ගැන හිතනවා. එහෙම හිතනකොට ඒ හිත ASCII තිබිච්ච සතුටට පස්සේ ආය හරි සතුටක් නිකන් ලෝභකමක් ඇති වෙනවා. ආන්න එතකොට පින පැත්තට හැරිලා ලෝභ හැදෙනවා. පින පැත්තට හැරිලා ලෝභ හැදෙනවා. ඒ නිසා සංයෝජන විප්පයුත්තයි අර පිං සිත බනහන හිත. හැබැයි ඒ බන අහන හිත නිසා ලෝභය හටගන්න පුළුවන්. තරහව හටගන්න පුළුවන්. මෝහය වෙන්න පුළුවන්. දිත්‍තිමාන හැදෙන්න පුළුවන්. විචිකිච්ඡා උද්දච්ච ඊර්ෂ්‍යා වසුරුකම හැදෙන්න පුළුවන්. ආන්නේ නිසා කියනවා සංයෝජන විපයුතා ධම්මා සංයෝජනියා සංයෝජන විප්පයුත්තා ධම්මා අසංයෝජනියා කියලා. එනිසා සිතක සිතක තිබෙන්නා වූ ගතිය ඔය කියලා දෙන්නා වූ අහන්නා වූ ධර්මවලට අනුකූලව අපි හිතින් හිතට ගිහිල්ලා එක දෙකක් හරි මානසිකාරි වශයෙන් අපේ බැල්මට යොදාගෙන තියෙන්න ඕනේ. ඒ වගේම මානසිකාරයට යොදාගෙන තියෙන්න ඕනේ. ඒක අපි මේ පාඩම් වලින් ගත යුතු වටිනා දේ තමයි ඒ. දැන් සංයෝජනීය ධර්මනේ මේ කතා කරන කතා කරන යන්නේ. දැන් ඔය මේ බණ අහනකොටයි හොඳ දෙයක් සිද්ධ කරනකොටයි භාවනාවක් කරනකොටයි ඇති වෙන්නේ සංයෝජනී විප්පයුත් ධර්ම කියලා හඳුනා ගන්න ඕන. ඒවා තුළ සංයෝජන ඒවා සංයෝජන විප්‍රයුක්තයි සහසම්බන්ධතාවයක් නැහැ. හැබැයි පස්සේ වෙලාවක එහෙම ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට මෙහෙම ඇතිවෙනවානේ දැන් මේ කෙනෙකුට හැන්දෑවේ වන්දනා කරගන්න බැරි වුණා. වන්දනා කරගන්න බැරි වුණාට පස්සේ මොකක් හරි හේතුවක් නිසා වැඳ ගන්නට බැරි වුණා. බැරුණාට පස්සේ දැන් පස් තරහා යනවා. තරහා යන්නේ කුමක් නිසාද අර අර gati ඇති කරගන්න බැරි වුණායි කියලා එකක්. මට මේක මේක ආවේ නෑනේ මේ වීර්ය ආවේ නෑනේ මට මේ ඉස්සෙල්ලා ඉස්සෙල්ලා දවසේ තිබිච්ච සමාධිය වැඩුණේ නෑනේ. ඉස්සෙල්ලා දවසේ තිබිච්ච අවබෝධය ආවේ නෑනේ කියලා ඊට පස්සේ මොකද වෙන්නේ? Tamanට ඉස්සෙල්ලා ඇතිවිච්ච දෙයට පස්සේ නිකන් තරහ ඇති වෙන ගතියක් ඇති වෙන. ඒ කියන්නේ සංයෝජන විප්‍රයුක්ත ධර්මයකට අර සංයෝජන ඊය ගතිය එහෙම නැත්නම් මේ බැඳීම් යෑමේ ධර්ම ස්වභාවය ඝට්ටණය වෙලා යන තාලේ. සමහරවිට මෙහෙම ඇති වෙන්න පුළුවන්. මේ තමන් හොඳ දේවල් කරනවා. තමන් හොඳ දේවල් කරලා Tamanට ලැබිච්ච හොඳ සම්පතක් ඉතින් තියෙනවා. ආනිසංස වශයෙන් හරි. ඒ ආනිසංස වශයෙන් තියෙන සම්පත අනිත් අය දකිනවාට කැමති නැහැ. අහනවාට කැමති නැහැ. Tamanට හම්බ වෙන පොතක්, බණ පොතක්. ඒ බණ පොත තමන් ධර්මයේ ඉගෙන ගන්න කුසල ආනිසංශයක් හැටියට ලැබිච්ච හොඳ පොතක්. හැබැයි ඒ පොතට ඒ පොත දෙන්නේ කාටවත්. ඒ මසුරුකම නිසා. අනිත් එක්කෙනා තමන් වගේ ඥානෙ උපදවා ගනි. දැනුම ලබා ගනි. එතකොට දැන් මේ ලබා ගන්නවට අකමැති මොකද්ද? නුවණ. දහම් දැනුම. ප්‍රඥාව. ඒ නිසා ප්‍රඥාව තවත් කෙනෙකුගේ හිතේ උරුප්පලා වදිනවට මතුවෙනවට නැගිටිනවට කැමැති නැති ගතිය. එතකොට ඒ අනිත් එක්කිනාගේ හිතේ තිබෙන ප්‍රඥාවට ප්‍රඥාව මෙයා ගොදුරු වෙනවා මේ මසුරුකමට. අනිත් එක තමයි මේ ඉරිසියාවට. මසුරුකමට Tamanට තියෙන ප්‍රඥාව අනිත් එක්කිනා දැනගන්නවට කැමති නැහැ. ඔන්න ඔය වගේ තියෙන ඉරිසියාවයි මසුරුකමයි කියන දේ අර සංයෝජන විප්‍රයුක්ත ධර්ම සංයෝජන විප්‍රයුක්ත ධර්මයක් වෙන කුසලය ගොදු ඒකට මේ කුසලය අහිංසක කුසල්සිත අහිංසක ධර්මසිත අනිත් අය දේවල්ට මේ ගොදුර වෙන ස්වභාවය තමයි. අන්න ඒ විදිහට මේ තමන්ගේ ජීවිතයේ තිබෙන්නා වූ ධර්ම කොටස් පිළිබඳවත් ඔය යකට යොදලා යොදලා හිතන්ට මෙනෙහි කරන්නට අපි පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා මම මේ වෙලාවේ මේ කරුණු ටිකෙන් අද දවසේ මේ මේ පාඩම එහෙම නැත්නම් ධර්ම කියාදී මේ වෙලාවේ මම මේ වෙලාව මෙතනින් නවත්තනවා. ඉතින් සෑම දිනාටම නිදුක්ව නිරෝගීව මේ විදිහට තමන්ගේ හිතේ පවතිනා වූ ධර්ම එක එක එක එක එක එක තේරෙන තේරෙන හැටියට වෙන් කර කර වෙන් කර කර හඳුනා ගන්නටත් කුසලය කුසලයේ කියන එක සහ කුසල් චෛතසික ටික සංයෝජන විප්‍රයුක්ත ධර්ම හැටියටත් ලෝභය පටිග මෝහ මාන දිට්ඨි විචිකිච්ඡා උද්ධච්ච ඉස්සමච්චරිය මිශ්‍ර වෙච්ච සහ ඒව වෙන වෙනම සංයෝජන ධර්ම හැටියටත් හඳුනා ගන්නට පුළුවන්කම ලැබේවා සෑම දිනාටම ඒ වගේන් සම්පයුක්ත ගතිය විප්‍රයුක්ත ගතිය ඊළඟට සම්පූර්ණම සංයෝජන ගතියක් නැත් ඇත්තටම නැති සම්පූර්ණ පිරිසිදු සංයෝජනයන්ට අහු වෙන්නෙත් නැති ධර්මයේ තමයි සතර මග සතර ඵල නිර්වාණ ධාතුව ඒ ධර්ම තේරුම් අරගෙන සෑම දිනාටම මේ ධර්ම ධර්ම හැටියට දැනගෙන තේරුම් අරගෙන වටහාගෙන කෙලවර නිවෙනින් සැනසෙන්න ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් පින් දෙමින් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි Thank you. deserve. अच्छा अच्छा अच्छा श्रीवंतं गुणवन्तं ध्याने गुणवन्तं पुण्यकेतं अनुत्थानं दुर्लभे मया लब्धं सर्वतराणाम् आगतं परिपाट्य तत्तस्य मया Influencer, não é?